මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ආ එන්ට ඇතුළත ඉස්කෝලේ නෝනි එන්ට ඔය කබල් ගේට්ටුවේ නිකන් වහලා තියෙන්නේ. මේ පරණ වලව්වේ ගේට්ටුවට යකඩිබ්බෝ දාලා නැහැ. වෙදමාමෑ ගෙදර වාගේ. <laughs> නමුත් අපේ ආරච්චිලා මේ ගමේ කවුරු හරි යමක් කෙරුවොත් ඒක කොපි කරනවා. <laughs> ඇත්තම කියනවා නම් මේ පැලැස්සේ ආරච්චිලා පරණ ගෙදරට වලව්ව කියන නම දාගත්තේ තුන් එහෙමයි. එතකොට ඔය ගේට්ටුව දැම්මේ අර වෙදරාළහාමි. හොර හතුරු කරදර හින්දා යකඩ ගේට්ටුවක් අයි කරලා ඒකට ඉබ්බෝ දැම්මා. නමුත් මේ අපේ ගේට්ටු දොරට ඉබ්බෝ දැම්මේ නෑ. සල්ලි අනහන්ද? හැයි නැත්තේ. නේ ගේට්ටුව හයි කරපු මිනිහා කීවලු දානවනම් ඉස්තරන් ඉබ්බේ දාන්ට හැබැයි ඒ ඉබ්බෝ ටිකක් ගණන් වැඩි. එහෙම නැත්නම් නිකන් ඉන්න කියලා. ඉතින් අපේ ආරච්චිලා ගණන් වැඩි හන්දා ඉබ්බෙත් දාන්න නැතුව නිකන් ගේට්ටු ආයි කරගත්තා. ඒක ඉතින් ලාභයිනේ. ආන්න හරි. හැබැයි ඉතින් මේ හොරු වැඩිය ගැවසෙන මුවන් පැලැස්සේ ලොකු උදවියගේ ගෙවල් අතරේ දාලා තියෙන ගේට්ටු බැලුවාම ඉබ්බෙක් නැති එකම ගේට්ටුව මේක තමයි. ඕන්න දැන් තේරුණාද? ම්ම් ඔව් මට තේරුණා. ඒ වුණත් ලොකු මණිකේ ඇයි මට එන්ට කියලා සුමනාතේ පණිවිඩයක් එව්වේ? අපි යන්කෝ. යන් අපි ඇතුළට යන්කෝ. එන්ට එන්ට. ම්ම් ඉඳ ගන්නකෝ සේරටුවම කලින් කොහමද ඔබතුමීගේ සැප දුක එහෙම ඒ ගැන අපි පස්සේ කතා කරමුකෝ. මම මේ තකහණියක් දුවගෙන ආවේ ලොකු මැනිකේගේ අර ඒවා පුසුමන මට කීවේ නෑ කාරණාව. නමුත් මට තේරුණා කෙල්ල නිකන් බය වෙලා වගේ තමයි මට එන්ට කියලා කිව්වේ. මේ අනේ බුදුනෝනේ පුළුවන් තරම් ඉක්මනට ගිහින් ලොකු මැනිකේ මුණ ගැහෙන්න. ඕන් ඔහොම මට කිව්වේ. ඉතින් මම මගේ ඉස්කෝලේ වැඩ සේරම තියේදී දුව කෙනාවා. අනේ මට සමා වෙනවා හොඳයි ගුරුතුමී. ඔබතුමීට මිසක් මේ බිසෝගේ පටලැවිල්ල ගැන කතා කරන්නට මේ මුවන් පැලැස්සේ කිසිම කෙනෙක් මට නෑ නෝනි. මගේ ස්වාමි පුරුෂයා කියන ආරච්චි මහත්තයා මාව සතුටකටවත් දැන් ගණන් ගන්නේ නෑ. එයා සුමනාස් කරලා අර හඳ පානී වැඩට ගන්ට කියනවා. සුමනට ඇහිලා. මොනවා? මට විශ්වාස කරන්න බෑනේ ඒක. ඒකටද සුමන බය වෙලා මාව හොයාගෙන ආවේ. අනේ සාතික ඇත්ත මම මේ කියන්නේ. අපේ ආරච්චිලාට මාව රුසන්නේ නෑ. එහෙනම් කොහොමද ඔය දෙන්නගේ මේ විවාහ ජීවිතය කියන සම්බන්ධෙ මෙච්චර කල් හොඳින් තිබුණේ කියන්ටකො මට හොඳින් පැවතුනේ මං හින්දා ලොකු දෑවැද්දක් ලැබුණේ නැති එක තමයි ඔය කොස්ස ආරාචිලා ඉලන්දාරියා කාලේ එයාට ගැළපෙන මනමාලියක් හොයලා දෙන්න කියලා මේ පැලැස්සේ හිටිය නන්දරාපු මගුල් කපුවෙකුට පඟාට්ටු කෙරුවලු. ආරච්චිලගේ අපච්චි මහරාල. නන්දරාපු කියලා කීවේ පුරසිද්ධ හොඳ මගුල් කපුවෙකුටද? ආන්න. ඒ උන්ගෙන් එකෙකුට කීවලු මේ නව ලංකාව හැමතැනම ඇවිදලා හරි හොඳම කෙනෙක් හොයන්ට කියලා. ඒ නව ලංකාවේ කීවේ ඒ කාලේ ලංකාව කොටස් 9කට බෙදලා තිබුණා කියලායි මන්නම් හිතන්නේ. ඒ විස්තරයක් මන් දන්නේ නෑ. ඒ කාලේ මගේ අප්පච්චිත් ඔය නව ලංකාවේ කියන කතාව කියනවා මං අහගෙන හිටියා. ඒ නව කියන්නේ අලුත් කියන එකද නැත්නම් මේ ලංකාව කොටස් 9කට බෙදලා තිබුණු හින්දාද? ඕවා ගැන දැනගන්න හොඳම මිනිසයා. නාමේ? නාමෙලුයි බිසෝයි කොහේ හරි ගියා. මට නොකියා. ගියාට ආපහු එයි. දූට මාව නොදැක ඉන්නම බෑ. දැන් අර මකුල් කපුවන්ගේ කතාව කියලා ඉන්නකො ඉස්සෙල්ලා. ඉතින් ආරච්චිලෑ අපච්චි හොයලා හොයලා හෙන පවුර කියන ගමේ හිටිය සිරා කියන මගුල් කපුවට බාර දුන්නලු. ඉස්තරන් තැනකින් ඉස්තරම් මනමාලියක් හොයා දෙන්න කියලා. ලොකු බූදලේකුත් එක්ක. ඉතින් ඒ සිරා මිනිසයා මගුල් කපුවේ කියලා මම දැනගෙන හිටියේ නෑ. මේ මිනිහා දවස් අද්දා ආන් අර අර දියපීල්ල පේනවද නෝනිට? අර අර අර ආන් අරක අර කුඹුක් ගහයට තියෙන වතුර පීල්ල ගැනද කියන්නේ ඔය? ආන්න හරි. දවස් අද්දා මං මගේ එහෙලියෝ දෙන්නෙක් එක්ක නාන්ට ගියා ඔය ඔය පේන පීල්ලට. වෙන දවස්වලත් අපි කෙල්ලෝ එකතු වෙලා ඔය පීලට නාන්ට එතකොට රෙදි හොදන්ට අනන්තවත් ගියා. නමුත් අපි නාන්ට ගියාම කිසිම කෙනෙක් ඒ පලාතට එන්නේ නැහැ. අපි කෙල්ලෝ ටික නාලා ඇඳුම් ඇඳගෙන පිට වෙලා යනකල් කිසි කෙනෙක් එන්නේ නැහැ. ඒ කියන්නේ දියපීල්ල තියෙන ඉඩම ලොකුමණිකගේ අප්පච්චිගේ. ඒක තව දිග කතාවක්. ඔව්. ඒ ඉඩමේ අයිතිකාරියක් ඔය පීල්ල තියෙන හරිය ආරච්චිලගේ අපච්චට තුට්ටු දෙකකට වික්කලු. කියන්නේ මේ සුළු ගානකට විකුණුවලු ඒ කාලේ. හරි හරි. එදායි නාන්ටකේ දවස සිද්ධ වෙච්ච දේත් කියලා හිටියනම් නේද හොඳ. ඔව් ඔව්. ඒ කාලේ ඉතින් මේ දැන් වාගේ ඔය කැමරා පෙට්ටි තිබුණේ නෑ නෝ ඉතින් අපි කෙල්ලෝ තුන්දෙනාම නාන්ට දියපීල්ල ගාවට යනකොට අර සිරා කියන මගුල් කපුවා එතන පාර දිගේ ගිය ගමන නවත්තලා අපි දිහා බලා හිටියා. <laughs> ඒ මිනිහාගේ සුදු පාට උඩු රැවුල අතකින් කරකෝලා. ඇහි දාගෙන හිටිය කන්නඩි කුට්ටම ගලෝලා. ඒකට පිඹලා කරේ දාන හිටිය තුවායෙන් කන්නඩි කුට්ටම පිය දාලා ඕන් ඒක ආයෙත් ඇහි දාගෙන මාදියාම බලා හිටියා එතකොට මට කියන්නටකෝ ඒ සිරා මගුල් කපුවෙක් කියලා කියන්ට ලොකු මැනිකේවත් අනිත් ගෑන් ළමයි දෙන්නවත් දැනගෙන හිටියේ නැද්ද එතකොට? හ්ම්? අනේ නෑ. පස්සේ මේ මිනිහා කවුද කියලා දැනගත්තේ. ඉතින් මගේ එක යාළු කෙල්ලෙක් සොබන්. අර මීහා පිට වෙලා යන්න නැතුව අපි දිහාම බලා ඉන්නකොට මෙන්න සොබනි මගෙන් ඇහැව්වා. ආන්න අර මිනිහට මං හොඳ ඉංගල වචන කියලා මුකුත් කියන්ටද කියලා. මං කීවා අනේපා ඒ මිනිහා කාගේ කවුද කියලා අපි දන්නෙත් නෑ කියලා. ඒ උනත් ඉතින් ඇයි මේ මිනිසයා මේ දියපිහිල්ල ගාව තියෙන පාරේ නැවතිලා මේ පැත්තම බලාගෙන ඉන්නේ කියලා තොබලි කියනවා. වල්මත් එච්ච මිනිහෙක් කියලා. ඒකිට හොඳටම හිනා. කොහොම හරි එදා අපේ ජල ස්නානය ඉවර කරලා අපි ඕන් ගෙවල් වලට ගියා කියමුකෝ ඈ එදාට පහුවෙන්දා ඉරිදාවක අපි ගෙදෙට ආවා මුතුමිණියේ. මොන විදිහ මුතුමිණියෙක්ද? ඔළුවේ සුඹරයා බැඳගත්තු වඩ මහත මිනිහේ. සුඹරේ කියලා කිව්වේ අර ඔළුව වහන ලේන්සුවද නැත්නම් මේ සුඹරේ කියන්නේ ඒකත් අපේ නාමල්ගෙන්ම අහන්ට. ඉතින් ඒ මිනිහා තමයි එදා අපි නාන තැන ඇතින් ඉඳගෙන මේ බලා හිටියේ. <laughs> මම මගේ අප්පච්චිට කියන්ට ගියා ඔය මිනිහා එදා අපි නාන දිය පිහිල්ල ගාව බලා හිටියයි කියලා. අප්පච්චි ජනේලෙන් ඒ මිනිහා දිහා බලා ඉඳලා මට රාසින් වාගේ කීවා ඔය මිනිහා තමයි ඉගුඩ ගම්මැද්දේ ඉන්න පොරසිද්ද සිරා මඟුල් කපුවා කියලා. හරි හරි. ඉතින් ලොකු මැනකගේ අප්පච්චි එක්ක ඒ මඟුල් කපුව මොනවද කතා කරුවේද? ඇහුන්නේ නැද්ද? ඒ හරිය මට දැනගන්න නොදී මයි අපච්චි මට කීවා ඒ මිනිහා යනකල් කාමරේ ඇතුලේම ඉන්න කියලා. ඒත් මං <laughs> ඒ කපුසිරා දිහා ජනේලෙන් බලාගෙන හිටියා හොරෙන්. මොන වගේ මිනිහෙක්ද? බාගදා මාත් දැකලා තියෙන මිනිහව. අනුමානයක් නෑ දැකලා ඇති. ඒ මිනිහාගේ රස්සාව මේ පලාතේ ගම්වල ඒ කාලේ හිටිය හැඩවැඩ ඇති ගෑනු ළමයි හරි ඔය දැලි රැවුල තියෙන ඊලන්දාරි ගැටව් හරි හිටිය ගෙවල් වලට ගිහින් එබිකම් <laughs> කරන එක. ඇයි මගුල් පරස්තාවලට ගැලපෙන جوړු හොයන එකද මිනිහාගේ රස්සාව? ආරියට හරි නෝනි. හැබැයි ඒවා බොහෝම දුරට හරි ගියාලු ලොකු මැනිකේ මං ඇහුවේ මිනිහා කොයි වගේ කෙනෙක්ද කියලා. ඒ සිරා මගුල් කපුවා වැඩි උස මාත ඇති මිනිහෙන් නෙවෙයි. ඔළුවේ මේ නළලට උඩින් තට්ටේ පෑදිලා තිබ්බා. හැබැයි ඔළුවේ පිටිපස්සේ දෙයි ගෙඩියක් විතර පුංචි කොණ්ඩ ගැටයක් ගහගෙන හිටියා. මතකද එම මිනිහෙක්? ආ මේ තව එකක්. මිනිහා ඇවිද්දේ වටපිට බල බල. මේ සිරා කපුවා හැමතිස්සෙම බුලත් ඇපුවා. ඒ විතර නෙවෙයි ගිය ගිය තැන බුලත් කෙල ගහනවා. මේ මදිවට ඉඳ හිටලා කළු සුරුට්ටුවක් පත්තු කරගෙන දුම පිට කරනවා. හාපෝ ඒ සුරුට්ටු දුමේ ගන්ධසාරේ මට <laughs> තාමත් ඉතින් ඒක අපුවද ලොකු මැනිකට ආරච්චිලව මනමාලයා විදියට හොයලා මගේ අප්පච්චිත් ඔය මගුල් කපුවන්නේ පුරසාරං වර්ණනාවල් සම්පූර්ණ ඇත්ත කියලායි විශ්වාස කෙරුවේ මේ මිනිහා ආරච්චිලගේ අප්පච්චිට කීවලු මගේ අප්පච්චිට තියෙන බූදලේ කෙලවරක් නැහැ කියලා බෝරු කතාවක් ඒක නෝනි <laughs> ආරච්චිලගේ අප්පච්චිට එමිනියා තව මොන මොනවා කියන්ට ඇද්ද? එහි සිරා මගුල් කපුවා අපේ ආරච්චිලගේ අප්පච්චිට කීවලු අපට ලොකු දෙවන්ත දාලා ඇතෙකුත් ඉන්නවයි කියලා. අපේ වත්ත පහල ඔය ගාවා. අනේ ඒ කියන්නේ අර මාලිකාවේ දලයතා වගේ ලොකු ඇතෙක් ඉන්නවයි කිව්වලු? ඕ අනේ. ඕ ඒ දවස්වල කාගේ හරි ලොකු දල තියෙන දෙවන්ත ඇතෙක් අපේ වත්තේ පහළ ඔය ඔය ගාව කකුල් ගැට ගහලා නාවන්ට ගෙනා තිබ්බා. ඒක ඇත්ත. නමුත් ඌ අපේවත් අපේ නෑයෙක්ගේවත් ඇතෙක් නෙවෙයි. එදා ඉතින් ඒ සිරා කපුවා මගේ අප්පච්චිත් එක්ක සෑයෙන වෙලාවක් අසුකුසු ගාලා පස්සේ එඤ්ඤං කියලා ගියා යන්ට. ඒ කසුකුසුගාල රහස කතාවනේ මොනවද කියලා ලොකු මැනිකට ඇහුන්නේ නැද්ද? කොහෙත්ම නෑ ඉස්කෝලේ නෝනි. ඔන්න ඒ දවස් දෙකකට පස්සේ අපේ ගෙදර ඉස්සරහා පාරේ අමුත්තෙක් එහාට මෙහාට ඇවිද්දා. අපේ ගේ දිහා බලබලා එහාට ගියා මෙහාට ගියා ආයෙත් එහාට ගියා මෙහාට ගියා මගුල් කපුවා ගිහින් කීරාලව එවන්ට ඇති ලොකු මැනිකගේ හැඩරුව එහෙම හොරෙන් බලාගෙන එන්න කියලා. <laughs> මං ඒක දැනගෙන හිටියේ නෑ. මම මගේ පාඩුවේ පිළ උඩ ඉඳගෙන පාට පාට පංකොළ වලින් පැදුරු රටාවක් විය විය හීන් හඳින් කවියක් මුමුණ මුමුණා හිටියේ. කීරාල මනමාලයා එන්ට ඇත්තේ අනාගත මනමාලිගේ හැඩරුව දැකලා ගිහිල්ලා තමුන්ගේ කැමැත්ත කැමැත්ත සිරා මගුල් කපුවට කියන්ට වෙන්න ඇති මගේ හිතේ. <laughs> ඊට දවස් දෙකකට පස්සේ ආයෙත් අපේ ගේ ඉස්සරහට ඇවිත් බලා ඉඳලා බලාගෙන ඉඳලා කෙලින්ම ආවා අපේ ගේ ඉස්සරහටම මං ටිකක් කලබල වෙලා ගේ ඇතුළට යන්න හදනකොටම මින්න මට කතා කෙරුවා. අනේ මොනව කියලාද ඔයාලට කතා කරුවේ මඩ මල්ලේ? මේ කියලයි කතා කෙරුවේ. තාමත් මට කතා කරන්නේ මේ කියලා. ඉතින් ඔයා ගේ ඇතුළට නොගින් හැරිලා බැලුවද? නැතුව හොඳ නෑනේ. කවුරු හරි කතා කෙරුවොත් නොබලා නෑ වුණා වගේන්ට හොඳ නෑනේ. ඒ කියන්නේ ඔයා දැනගෙන හිටියේ නෑ යමුත තමන්ගේ අනාගත ස්වාමි පුරුෂයා වගේ. කොහෙත්ම නෑ. මං යමුත දිහා ඩිංගා බලන් ඉඳලා ආපහු ගෙට යන්න ඇදුවා. මෙන්න එතකොට ආයෙසරයක් මේ කියලා වතුර වීදුරුවක් ඉල්ලුවා තිබායි කියලා. ඉතින් ඒ වෙලාවේ ගෙදර වෙන කවුරුත් හිටියේ නැද්ද ලොකු මැනිකේ? පූසයි මමයි විතරයි හිටියේ. මං ඒ පාරේ මේ මිනිහයාට වතුර වීදුරුවක් දෙන්න ඕනෑ කියලා හිතලා විගහට වීදුරුවක් පිරෙන්න වතුර දාලා ගෙනල්ලා දුන්නා. <laughs> නමුත් ඉතින් මිනිහාගේ පිපාසයෙන් සංසිඳෙන්න නැතුව ඇති. හිතින් ඉතින් ඊට පස්සේ මිනිහා ගියාද යන්ට හිස් වීදුරුව යාගේ අතට දීලා. ඒ <laughs> මිනිහා වතුර වීදුරුව මගේ දිහාම බලාන ගුඩුස් ගුඩුස් ගාලා ගිල දාලා හිස් වීදුරුව මගේ දිහාට දී කෙරුවා. මම ඒ වීදුරුව මගේ අතට ගන්නකොටම නිකම් මේ මුකුළු hinaව පෙන්නලා මොනවා හරි කියන්න ඇදුවා. මං අතගත අදාගෙන ගේ ඇතුළට දිව්වා. හිස් විදුර දාලා දිව්වා. නෑ නෑ මං ඒ විදුරුවත් අරගෙනයි ගෙට දිව්වේ. ඒ දින්ග වෙලාවක් යන්ත කලින් මෙන්න මගේ අපච්චි ගෙදරට ආවා. මම් බයේ හිටියා ඒ අමුත්තට වතුර බොන්ට දීපු එක අපච්චි දැනගත්තද කියලා. නමුත් මගේ අපච්චිෙන්ට කලින් ඒ අමුතා පිට වෙලා ගියා නෑ. ඒ ගියාට ඉතින් සිද්ධිය එයින් කෙරවල වෙන්න නැතුව ඇති මගේ හිතේ. කොහෙත්ම නෑ. ඊට පස්සේ තමයි හොඳ හොඳ ඒවා එළියට ආවේ. අර සිරා කියන මගුල් කපුවා කීරාලට කීවලු මට මහා බූදලයක් තියෙනවා. මාලිගාවේ ඇතා වගේ ඇතෙක් ඉන්නවා. ඒ සේරටමත් වඩා ලොකුයි මනමාලිගේ හැදරුව කියලා. කිසි අඩමානයක් නැහැ. ලොකුමණිකේ බොහොම ලස්සන කෙනෙක්නේ. මොකද දැන්වත් ඉතින් අව ලස්සනක් තියෙන එකක් ඒ. වයස ටිකක් ඉහළට ගිහින් කෙස්කස් දෙක තුනක් සුදු වුණාට මුවන් පැලසේ ඉන්න අනික් ඔය වයසේ අයට වඩා කොයිතරම් හැදද ලොකුමණිකේ දනු. අනේ නිකන් ඉන්න. මොකද මගේ දැන් තියෙන හැදේ. ඊගෙන පස්සේ කතා කරමුකෝ. මං ආසයි ඔය කීරාල කියන මනමාලයා එදා වතුර ඉල්ලලා බීලා ඒ වීදුරු ආපහු ඔයාට දීලා ගියාට පස්සේ මොකද උනේ කියලා දැනගන්න ලොකු මැනිකේ. ඉතින් මේ අර සිරා කියන මගුල් කපුවා දැනගත්තා. තරුණ කීරාල කියන මනමාලයා එදා වතුර බීලා වීදුරුව දුන්න විදියට මගේ විරුද්ධ කමක් නැති වගක්. <laughs> ඒ ඉඳ සිරා මගුල් කපුවා කියන්ට ඇති හැකි ඉක්මනින් කටයුතු තහවුරු කරන්ට කියලා මනමාලයාගේ දෙමව්පියන්ට නේද? කීවා විතරක් නෙවෙයි ඉස්කෝලේ නෝනි ගමේ සිරිත් තිරිත් වලට මුල් පැල දෙන්නත් එපාය. ඒ කියන්නේ කේන්දර දෙක ගැලපෙනවද කියලා බලන්න ඕනේ කියලා මගේ පරණ තල්කොළ කේන්දරේ කීරාලගේ කේන්දරේ දෙකම ඒ සිරා මගුල් කපුවගේ යාළු නැකැත්තෙකුට දීලා බලලා කීවලු මේ මුළු නව ලංකාවෙම නෑ මේ වාගේ පොරොන්දන් සේරම ගැලපෙන කේන්දර දෙකක් කියලා. ඒ හින්දා වැඩි කාලේ නාස්ති නොකර මේ මනමාලයයි මනමාලී විවාහ කරවන්ට කියලා. කාටද කීවේ? කීරාලගේ අපච්චිටත් කීවලු. මගේ අපච්චිටත් ඒකම කීවලු. කොච්චර වාසනාවන්ත යුවතිපති යුවලද්ද ලොකු මැනිකේ කීරාලා. <laughs> කලබල වෙන්න එපා. ඒ මගුල් පරස්තාවේ දෑවැදි පුරස්න එනකල්. <laughs> ඒ සිරා මගුල් කපුවා මාලිගාවට අයිති කුඹුරුයි ගොඩ ඉදමුයි සේරම මගේ අපච්චිගේ කියලා හීරාලගේ මහා හොන්දලෑ රැවැට්ටුවා. ඊට පස්සේ මුවන් පැලැස්සේ තිබ්බ පුරන් වෙච්චි වෙල්යායකුයි ගොඩ ඉදමුයි පෙන්නලා ඒ සේරම වෙන කාටවත් නෙවෙයි කවදා හරි අයිති වෙන්නේ මේ මනමාලයා කියන කීරාලටයි කියලා. ඒ කියන්නේ ඒ කපටි මගුල් කපුව අහිංසක මව්පියන් දෙපළකගේ ඇස් වහලා මගුල් යෝජනාව තහවුරු කරගත්තද? එතකොට කපුවගේ ගාස්තු දෙපැත්තෙම ගත්තා. කොහොමද දෙපැත්තෙම ගත්තේ? කියන්නේ මිනිහා මගේ අප්පච්චිට කියනවා කීරාලගේ මව්පියෝ දාස් ගාණක් දුන්නයි කියලා. කීරාලගේ අප්පච්චි අපේ ආරච්චිලට වඩා හපක්. 1000ක් දෙනවයි කීවා නම් දෙන්නේ 100යි. හොඳේ හරි ලෝභයි. එතකොට ඔයාගේ අප්පච්චි මගේ අප්පච්චිට ඒ වගේ දෙන්න සල්ලි තිබ්බේ නෑ. ඒ හින්දා මේ මගුල කෙරුණත් නොකෙරුණත් අප්පච්චිගේ තරාතිරමට ඉහලින් පොරොන්දු වුණේ නෑ. නමුත් සිරා මගුල් කපුවා කියාපු බොරු සේරම ඇත්තයි කියලා විශ්වාස කරාගෙන අපි දෙන්නගේ පෙළව දඩි බිඩි ගාලා කල්යන්ට කලින් කරලා දැම්මා. ඉතින් ඒ සිරා මගුල් කපුවා කියලාලගේ පැත්තටත් ඒ වගේම බොරු ඇදබාන්ට ඇතිනේ ලොකු මැනිකේ. නෑතුව. අපට කීව බොරු වලට වඩා බොරු කීරාලගේ අප්පච්චිටත් කියලා. <laughs> සෑහෙන්න කපු ගාස්තුව කඩා ගත්තලු. ඔව්. අපේ ආරච්චිලා දැන් ඔය පඬිතුකම් කීවට ඒ වගේ වැරදි සිද්ධ වෙච්ච ඒවා වහගෙන කට පියාගෙන ඉන්නවා. අපි ඒවා වෙන දවසක කතා කරමුකෝ. හ්ම්. මට නිකම් මේ පයිප දුම්කොළ සුවඳක් දැනෙනවා මේ ඉස්කෝලේ නෝනි. හ්ම්? ඔයාට දැනෙනවද? ඔව් ඔව් මේ ළඟ හාතිලා වයි මං කියාපු දේවල් එළියේ ඉඳගෙන ආගෙනවත් හිටියද? ඔය ඉන්නේ දොර ළඟම පයිප් එවුර උරා. අපි අපි මාතකාව දැන් වෙනස් කරමු. නෑ මේ අපි මේ කතා උනේ අර මුදියන්සේ අපට ගන්ට කියන හඳපානි ගැන. හේ ගෑනිව අපේ ගෙදර හරියට ගන්ට වටින්නේ නැති මේ ලොකු මැනිකේ මං ගිහින් එන්න. පොඩ්ඩක් පොඩ්ඩක් කොහොම ඉන්නවා පොඩ්ඩක් ඉන්නවා. මට යමක් අහන්න තියෙනවා ගුරුවරීගෙන්. ආ මොනවද අහන්න තියෙන්නේ ඉස්කෝලේ නෝනිගෙන්? ඈ ඇයි හඳපානි වැඩකාර කොමට ගන්ට එපයි කියන්නේ? නෑ නෑ මං කිව්වේ නෑ හඳපානි ගන්ට එපා කියලා. මමයි කියන්නේ ගන්ට එපයි කියලා. අපට හොඳයි ওই සුමන කිල්ල. මමයි කියන්නේ සුමන වහාම ගමට ඇරලා හඳපානි ගන්ට කියලා. සුමනා දන්නේ නෑ මාළු පිනිවලට ලුණු දාන්නවත්. ඇයි දෙයනේ මතක නැද්ද දොස්තරලා කියාපු දේ? දොස්තරලා නෙවෙයි මගේ ගෙදර කෑම කන්නේ. සුමනා උයන පිහන කෑම මෙලෝ රහක් නෑ. ලුණුත් නෑ, බුලුත් නෑ, රහත් නෑ, සුවඳත් නෑ. හා පොයෝ. ලොකු මැනිකේ මං ගිහින් එන්නම්. මං කිව්වා මට යමක් අහන්න තියෙනවා කියලා නෝනිගෙන්. මොකද්ද අහන්න තියෙන පුරස්නේ? ඇයි මගෙන් නාහා මේ ඉස්කෝලේ නෝනිගෙන් අහන්නේ? ගුරුවරීට පඩි දීලා මේ ඉස්කෝලේට පත් කරලා තියෙන්නේ ළමයින්ට උගන්වන්නටද නැතිනම් ගෙවල් ගානේ ගිහින් ඕපදූප හොයන්නටද? අද මං උගනලා ඉවර කරලා ගෙදර ඉන්නකොට මතක් වුණා. ගෙදර ඇත්තෝ මේ මේ අහනවා. මේ ඉස්කෝලේ නෝනි විතරයි මට ඉන්න යාළුවා. මෙයාටත් මං විතරයි මේ මුවන් පැලැස්සේ ඉන්න එකම යාළුවා. ඉතින් ඒක නරකද? අපි දෙන්නා ඉඳ හිටලා හරි එකතු වෙලා කතා කරන එක. කතා කරන්නේ මොනවද කියන එකයි පුරස්නේ. ඔව් අපි කතා කරන්නේ මේ පැලැස්සේ වෙච්ච දේයි දැන් වෙන දේයි. තව මේ මේ වෙච්ච දේට මේ කීරාලාරච්චිල කියන මට හොඳ මනමාලියක් හොයලා දෙන්න කියලා මේ මුවන් පැලැස්සේ හිටිය නන්දරාපු මගුල් කපුවට සිරාට මගේ අප්පච්චි බාර දුන්නා. නෝ. ඒ කපුවගේ ඇස් හොඳට පෙනුනේ නැහැ. මේ මිනිහා මට හොයලා දීපු මනමාලියේ හරියට අර අපේ සැලලිහිණියෙක් රජමාලිගාවට අරගෙන ගිය කවියක තිබ්බ නේද මේ ආරච්චි මහත්තයා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තද කාලේ එතකොට? මගේ අයියා ඉස්කෝලේ ගිහින් ඉගෙන ගත්තු යාළුවෙක් දැකලා තියෙනවා ඒ කාලේ. ඒ යාළුවා තමයි මගේ අයියට ඒ සැලලිහිණියා තුඩෙන් උස්සගෙන ගිය රාජමාලිගයට අරන් ගිය ඒ ඒ චූර්ණිකාවද මේ මොකද්ද ඒක? සංදේශයේ චූර්ණිකාවල්. ආ නාන්න ඒ වයින් එකක ලියලා තිබ්බලු කැලණියේ ඒ කාලේ හිටිය බබලත් උන්දලාගේ ලස්සන. ඒ රුවාහපු මගේ දෙමෝපියෝ සිරාට එහෙම කෙනෙක් හොයන්න කියලා. ඕ. ඉතින් මගේ අප්පච්චි හොයාගත්තු සිරා මඟුල් කපුවා මේ රට හැම තැනම හොයලා හොයලා අන්තිමට ආන්න අර කුඹුක් ගහ යට තියෙන වතුර නාන දිය පිහිල්ලන හැංගිලා බලා හිටියලු කෙල්ලෝ නාන්ට එනකම්. ඕන්න එතකොට ආවලු එක කෙල්ලක් මේ මූණ හඳ වාගේ ලස්සන. ඉඟටිය මිටින් අල්ලගන්න පුළුවන් තරම් හීන්. හරියට උදැක්කියක් වාගේ හීනි ගැටියක් තිබ්බ කෙල්ලා. මොකෝ? දැන් මගේ ඉඟටිය ඒ වගේම නැද්ද? ඔය කියන්නේ මං ගැනද? <laughs> වංගෙඩියක් වගේ වටකුරුයි ඉඟසුඟ. කටහඬ ගැන කීව සිරා මඟුල් කපුවා. මිනිහා කීවේ කටහඬ හරියට කනට මීපනි වගේ මිහිරි කියලයි. කතා කරනවා ඇහෙන්නෙත් නෑ කියලා. <laughs> හේ ඉතින් තාමත් එහෙමනේ. මේ වහලේ උළු කැට උඩට වීසි වෙනවා කට ඇරලා වචන දෙකක් කීවාම ආව. ඉතුරු හරිය මේ අනිත් දවසේ මං කියන්නම්. අද මුවන් පැලස්සේ රඟපෑම් රම්‍යා වනිගසේකර, සේනානී වික්‍රමසිංහ සහ විජේරත්න වරකාගොඩ. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාසූරි මුදලි නායක සෝමරත්නයන් බුවන් විදුලියට රචනා කරන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න